එමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ බොහොමත්ම වටිනා කරුණු වගේක් ස්වාමින් වහන්සේ අදත් අපිට කියලා දුන්නා. විශේෂයෙන්ම ඒක අර පොතේ තියෙන කොටසට වඩා ගිහි පැත්තෙන් පවා ස්වාමින් වහන්සේ වටිනා කරුණු මතු කළා. ස්වාමින් වහන්සේට මට ප්‍රශ්න දෙකක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි මච්චරිය පිළිබඳව හිතනකොට බොහෝ දෙනෙකුගේ ජීවිතේ ගෙවල් වල දැන් සේවකයෝ ඉන්නවා. එහෙම නැත්නම් සේවකයෝ වැඩට පැමිණෙනවා. එතකොට ඒ ගෙවල් වල නෝනලා මේ බොහොම කැමැත්තෙන් දානීය දෙන තමන්ගේ යහළු යහිලියන්ට සලකන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර සේවකයාට සැලකීමේදී එහෙම තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇතැම් විට ඇතැම් කට්ටිය හොඳට කතා කරන්නෙත් නැහැ. ඉතින් ඕක ඒකත් මච්චරිය නේද ස්වාමීන් වහන්සේ. එතන දැන් ඔබතුමා අහපු කාරණේ ඇත්තට මට මේකෙදි කියන්නත් ඕනකම තිබුණු කාරණයක්. ඔබතුමා එක මුලින්ම මතු කරපේක හොඳයි. දැන් ඔතනත් පැති දෙකක් තියෙනවා. ඒ තමයි අර අපි මුලින් කතා කළා වගේ දැන් අර ස්වාමීන් වහන්සේලා ගැන අපි කතා කරනකොට ගිය සමහරු සමහර ස්වාමීන් වහන්සේලා හැබෑවට මහානකමේ භූමිකාව හඳුනාගෙන ඒ තුල ජීවත් වෙනවා. සමහර හාමුදුරුවරු ඒ මහානකමේ භූමිකාව හඳුනන්නේ නැහැ. ඉතින් හඳුනන්නේ නැති කෙනත් එක්ක අපි වැඩ කරනකොට එයා දුරින් තියන්න වෙනවා. ඒ වගේම සමහරු ඉන්නවා මහානකමේ භූමිකාව හඳුනනවා. හැබැයි ඒගොල්ලන්ට එකට පෑහිලා ඉන්න බෑ. එතකොට එහෙම අයත් අපිට ඈතින් තියන්න වෙනවා. එතකොට මසුරුකම වෙනයි මේ අර්බුද ඇතිවීම වැළැක්වීම තවත් දෙයක්. ඒ නිසා දැන් සමහර සේවකයෝ ඉන්නවා ඒ සේවකයෝ ස්වාමියාව හෝ ස්වාමි දියණිය හෝ හරියට හඳුනාගෙන පවුලෙම කෙනෙක් වගේ බොහොම පෑහිලා එතකොට ගෙදර අයටත් ඔහු හෝ ඇය ප්‍රියයි ඇයට හෝ ඔහුටත් ගෙදර අය ප්‍රියයි එතකොට ඒ කරන කියන හැම දෙයකදීම ඊටාම කැප වෙලා අවංකව ඒ වැඩ කටයුතු කරනවා හැබැයි එහෙම සේවකයෝ ලැබෙන්නේ අතිශයින් කලාතුරකින් අර ධර්මපාල ජාතකයේ වගේ ධර්මපාල ප්‍රභූවරයාගේ ගමේම අය ඒ වගේ දැසිදස්සොත් ඒ වගේ එතකොට එහෙම ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. බොහෝ වෙලාවට ieval වල වැඩ කරන්න එන සේවක සේවිකාව දැසිදස්සෝ මේ අය ගාක් අර සාංශාරික වශයෙන් ඒ අය දුර්වල මට්ටමක ඉපදිලා ඉන්නවා වගේම ඒ දුර්වලකමත් එක්කලා ඒ අය තුල ඊර්ෂ්‍යාව ඒ වගේම ලෝභකම අනිත් අය දියුණු වෙනවට අකමැතිකම එතකොට අවස්ථාව ලදසැනින් හොරකම් කරන්න හදන එක ඕවාගේ දුර්වලකම් හරියට තියෙනවා. ඒ වගේම තමයි ඒ අයට අර සම මට්ටමින් කතා කළොත් එහෙම ඊට පස්සේ අර ගොල්ලන්ගේ කරේ ගොඩ වෙන්න හදන මට්ටමට අර කතාවට කියන්නේ ගෝණිය නැතුව කරේ නගිනවා කියන අන්නේ මට්ටමට දැන් ඇත්තටම මේ කතාව මගෙන් මීට අවුරුදු 20කට ඉස්සරලා ඇහුවා නම් මම දෙන්නේ මේ උත්තරේ නෙමෙයි මම කියන්නේත් ඔය ඔබතුමා කියන කතාවමයි අපි කාටත් සමානාත්මතාවයෙන් සලකන්න ඕන සමානාත්මතාවය කියලා කියන්නේ හැමෝටම එක හැන්දෙන් බෙදනවා කියන එක නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් මනෝභාව තරාතිරම හඳුනාගෙන ඕන සංග්‍රහ කරනවා. මිනිස්සෙක් හැටියට හරි. අපි සතෙකුට වගේ සලකන එක සුදුසු නෑ. මිනිස්සෙක් හැටියට අපි සංග්‍රහ කරනවා. හැබැයි ඒ පුද්ගලයා හිතන පතන විදිය, කල්පනා කරන විදිය වැඩ කරන විදිය. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අපි අනුකම්පා කළා. දැන් මේ මගේ අත්දැකීම් මම කියන්නේ. අපි අනුකම්පා කළා. අනේ මේ මනුස්සයා මහන්සි වෙනවනේ කියලා. අපි පළවෙනි දවසේම පොඩ්ඩක් වැඩිපුරත් එක්කලා දෙනවා. දීපු ගමන් අර මනුස්සයා හිතන්නේ දැන් ඊළඟ දවසෙත් මට මේ ප්‍රමාණය ලැබෙන්න ඕන. දැන් ඊට පස්සේ අපි දෙවනි දවසේ තුන්වෙනි දවසේ දීපු ගමන් ඒක එයාගේ අයිතිවාසිකමක් බවට පත් කරගන්න. ඊට පස්සේ අපි අනිත් දවසේ නිවැරදි පඩිය දීපු ගමන් අර මනුස්සයා ඊට පස්සේ අපිත් එක්ක ගැටෙනවා. ඇයි දැන් මට මෙච්චර දවසක් මෙහෙම සංග්‍රහ කළා දැන් මේ මගේ මුදල අඩු කරලා. ඉතින් ඒකනේ හැබැයි හැබැයි මුදල හැබැයි පඩිය. ඒ වුණාට දැන් මට වෙනස්කම් කරනවා ඉස්සර මට සැලකුවේ මෙහෙමයි ආපු ගමන් මෙහෙමයි දැන් අපිට පළ නොකිය පලාවේ දැන් කොහොම අර්බුද ගොන්නා හැබැයි ඒ මනුස්සයාට ආපු මුල් දවසේ අර පඩියනොත් පොඩ්ඩක් අඩු කරලා දීලා ඊට පස්සේ සතියක් මාසයක් යනකොට ටික ටික වැඩි කරලා දීලා ප්‍රසාද දීමනා හැටියට අර નિયમિત පඩිය දුන්නොත් ඒ මනුස්සයා කල්පනා කරනවා දැන් මට ගොඩක් ඇගීමක් ආවට වඩා දැන් මට සලකනවා ඊට වඩා එතකොට අර වැඩිපුර දීලා නැහැ මනසට දෙන්න තියෙන ටිකයි අපි කල්ලාතුව තියාගෙන ඉඳලා ඒ ටිකම එයාට නැවත නැවත ලැබෙන්න සලස්සලා. එතකොට ඔහුට ලැබෙන්න ඕන පඩිය අපි කල්ලාතුව වෙන් කරගෙන එක නොදී ඉන්න එක සුදුසු නෑ. හැබැයි මුලදී එකපාරට ඔක්කොම ටික අතට දෙන්න නැතුව ඒක තියාගෙන ඔහුට ඒක බෝනස් එකක් හැටියට හරි අලුත් අවුරුදු දීමනාවක් හැටියට හරි එහෙම නැත්නම් gedara මලගයක් මගුලක් වෙච්ච වෙලාවක හරි ඒක අපට ඔහුට දෙන්නට පුළුවන්. එතකොට දැන් අමතර වියදම් කරලත් නැහැ. හැබැයි ඔහු ඒකෙන් තෘප්තිමත් දැන් මෙන්න මේ විදිහට මේ වැඩ කරන මිනිස්සු ගොඩක් දෙනෙක්ගේ මේක හැමෝටම සාධාරණ කතාවක් නෙවෙයි. සමහරු අවංකව ස්වාමියා කෙරෙහි බොහොම භක්තිමත්ව කටයුතු කරන අය ඉන්නවා. එතකොට අපි සේවකයා පල්ලෙහාන් තියන්න ඕන කියන කතාව නෙමෙයි මේ කියන්නේ. අපි පුද්ගල චරිත හඳුනගන්න. අපට සේවකයාද ස්වාමියාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය, එයා හැසිරෙන විදිහ, එයා හිතන පතන විදිහ ඒව හඳුනගෙන කටයුතු කරන්න බැරි වුණොත් එහෙම බොහෝ අවස්ථාවල සේවකයෝ නිසා අර්බුද ගොන්නක් ඇති කරගන්නවා. එතකොට අර සම මට්ටමින් සලකන්න ගිය ගමන්ම අර මනුස්සයට ඒක ඔරොත්තු දෙන්නත් යනවා. ඒ ඔරොත්තු දෙන්නත් දැන් මේකට හොඳ උදාහරණයක් තමයි සුතසෝම ජාතකය. සුතසෝම රජුරෝ පෝරිසාදයට අහුවෙලත් එතුමා පොලිස් ආදයාගෙන් අවසර අරගෙන ආපහු එනවා මොකද අර තමන් උයනට ගියාට පස්සේනේ පොලිස් ආදයා විසින් අල්ලගන්නේ ඒ උයනට යන්න යනකොට බ්‍රාහ්මණයෙක් එනවා තමන් ગાතා 8ක් දන්නවා ඒ ગાතා 8 රජුරවන්ට කියලා මේ ප්‍රසාද ලබන්නට යාවි පස්සේ රජුරෝ කියනවා මම උයනට ගිහින් එනකන් රජමාලිගාවට යන්න කියලා අනිත් පුරෝහිතයන්ට එහෙම නැත්නම් රාජ්‍ය සේවකයින්ට කියනවා මේ බ්‍රාහ්මණයව එක්කන් ගිහිල්ලා ආගන්තුක සත්කාර කරන්න මම එනවා මේ ગાත අට අහන්න. ඊට පස්සේ අර මරන්න හදනකොට මම මෙහෙම පොරොන්දුවක් වෙලා ආවා බ්‍රාහ්මණයෙකුට මං ගිහිල්ලා ඒ ગાත අට අහලා ඔහුට කළ යුතු සංග්‍රහ කරලා මං ආපහු එනවා කියලා බෝධිසත්ව කෙනෙක් අවසර අරගෙන සුතසෝම රජුරු යනවා ආපහු මාලිගාවට. ගිහිල්ලා වරන අර ගාථාට කියන්න කිව්වන් පස්සේ රජුරුවන්ට හිතෙනවා මේ ගාථාට කොච්චර වටිනවද? පෙර බුදුවරු දේශනා කරපු වටිනා ගාථාට. එතකොට රජුරුවන්ට හිතෙනවා දැන් මම පොලිසාවද ළඟට යන්න ඕන. ගියන් පස්සේ මේ මිනිහා මාව මරනවා. එතකොට දැන් මේ රාජ්‍ය රජුගෙන් හිස් වෙනවා. ඒ නිසා මේ බ්‍රාහ්මණයා සුදුසුද රජකම දෙන්න මේ මේ ગાතාට රජකම දෙන්න තරම් වටිනවා. දැන් රජකම දෙන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැතු. මේ මේ බ්‍රාහ්මණයා සුදුසුද රජකම දෙන්න කියලා ඔහුගේ අංග ලක්ෂණ පරීක්ෂා කළා. පරීක්ෂා කළාට පස්සේ කොහෙත්ම මොහොත රජකම දුන්නොත් ඒක දරන්න බෑ. ඊට පස්සේ රජුරෝ කල්පනා කරනවා එහෙනම් මොහොත පූජිතකම දෙන්න සුදුසුද? ඒකට සුදුසුකම් මොහොත තුල නැහැ. ඊට පස්සේ මොහොත එහෙනම් යම්කිසි අමාත්‍ය තනතුරක් දුන්නොත් ඒක පවත්වාගෙන යන්න බෑ. ඒකට සුදුසු දනොත් නෑ. ඊට පස්සේ රජු කල්පනා කරනවා එහෙනම් මේ මේ ગાත 8 වෙනුවෙන් මොහුට ලක්ෂය බැගින් රන් කහවණු ලක්ෂ 8ක් දෙන්න කියලා කල්පනා කරලා යලි පරීක්ෂා කරලා බලනකොට මොහුට ඒ බඳු ධනස්කන්ධයක් දුන්නොත් ඒකෙන්ම විනාශ. ඊට රජුරෝ කල්පනා කරනවා එහෙනම් මේ එක ગાතාවකට දහස බැගින් කහවණු දහස මෙතෙක් කාලයක් ඔහු ඒ ગાථා හැඳින්නුවේ 100ක් අගෙනා ગાථා හැටියට. ඒතකොට රජුරු අන්තිමට අර එක් එක් දේ දෙන්න බලලා ඒකක්වත් දරන්න සුදුසු චරිතයක් නෙමේ අවසානයේ අර ગાථා අටට දහස බැගින් කහවණු 8000ක් දීලා කියනවා මෙතෙක් කාලයක් මේ ગાථා 100ක් අගනා ગાථා හැටියට ප්‍රකට වුණා අදින් පසු දහසක් අගනා ગાථා හැටියට දරා ගන්න කියලා කහවණු 8000ක් දීලා පිටත් කරලා නිකන් හිටියා ඉතින් ඒ අන්නයිගේ චරිත අධ්‍යයනය කරන්න දක්ෂයි. එතකොට දැන් රජුරවන්ට කිසිම අසුරුකමක් නිසා නෙමෙයි. රජුරවන්ට රාජ්‍ය වුණත් දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් දෙන්න මේ තැනත්තා ලබන්න සුදුසුද? ඔහුට දරන්න පුළුවන්ද? ඒකේ මොකද්ද ඊට පස්සේ ඊළඟට ප්‍රතිඵලය? ස්වාමින්වහන්සේ ඔය පැහැදිලි කරපු දේ තේරෙනවා. ඔයිට අමතරව ඔයිට සමාන්තර අවස්ථා දෙකක් මම මතු කරන්නම්. එකක් තමයි දැන් අපි හිතමු දැන් සේවකයෙකුට ආහාර දීම වගේ දෙයක් කියලා දිනපතා හරි සතියකට සැරයක් වැඩට එන ගෙදර සුද්ධ කරන්න එන කෙනෙකුට දෙන ආහාර වගේ කියලා. ඒක මේ වගේ දෙයක් නෙවෙයි. එතකොට දැන් දීම කියන එක ස්වාමින් වහන්සේම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. අවශ්‍ය කෙනාගේ අවශ්‍යතාවය මත අපි හිතන්නේ නැතුව දීම කියන එක. ඉතින් එතකොට ඔව් එයාගේ අවශ්‍යතාවය හරියන. එතකොට දැන් දැන් ගෘහණිය හරි හාම්පුතා හරි එයාට හොඳට සලකන්නේ නැත්තේ ඒ කියන්නේ ආහාරය පැත්තේ කතා කරන්නේ පඩිය වේදනේව ඔක්කොම දෙනවා හරියට. එතෙන්දී නමුත් එයා බොහෝම හොඳට සලකනවා ස්වාමින් වහන්සේලාට එතෙන්දී අර Tamanට ලබන්න වැඩිපුර ලැබෙන්න තියෙන දෙයක් අනාගතයට තියෙන දෙයක් ගැන හිතලා අරයට සලකන්නේ නැති එක එතන වෙනස්. දැන් මේකෙදි මම අදහස් කරන්නේ ඒබඳු තැන්වලදී මසුරුකම ඇති වෙන්නේ කියන එක නෙමෙයි. ප්‍රකටවම සමහර තුල මසුරුකම ඇති වෙනවා. මම මේ පැහැදිලි කළේ අපි මේ ඇති වෙන්නේ මසුරුකමද කියලා තීරණය කරන්න යද්දී මේ පැත්තත් බලන්න මේ පැත්තත් බලලා තමයි අපි තීරණය කරන්න ඕන මේ තියෙන්නේ විමසා බලා ක්‍රියා කිරීමද මසුරුකමද ඔබතුමා ඔය මතු කරන හැටියට ඒ පඩිනඩි පිළිබඳවත් ඒ මොකවත් පිළිබඳව නෙමෙයි මේ කණ්ඩ බොණ්ඩ දේවල් හොඳට තියෙද්දි ඒක දෙන්න නැතිනම් ඒතකොට දෙන්නත් පුළුවන් ඉතින් ඒක දෙන්න නැත්නම් එතන පැහැදිලි මසුරුකමක් තියෙන බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා සිගාලෝවාද සූත්‍රයේදී ඒ තමන්ගේ සේවක සේවිකාවන් පිළිබඳව හාම්පුතා ක්‍රියා කරන්න ඕන කොහොමද? තමන්ට ප්‍රණීත දෙයක් ලැබුණොත් ඒවත් ඒ සේවක සේවිකාවන්ට සුදුසු මොහොතේ දෙන්නට ස්වාමියා ක්‍රියා කරනවා. ඒක ස්වාමියා සේවකයන්ට සංග්‍රහ කරන එක්තරා ක්‍රමයක්. ඉතින් දැන් අපි හිතමු සාංගික දානයක් දෙනවා හාමුදුරන්ට දෙනවා දැන් හොඳට ප්‍රණීත දේවල් හදලා තිනවා හැබැයි අර මිනිස්සයාට දෙන්නේ වෙනද වගේම රොටියයි පොල් සම්බෝලයයි නා ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් එතකොට එතන තියෙන්නේ යම්කිසි අර පුද්ගලානුබද්ධ මසු දැන් දැන් සාංගික දානේ හොඳට දෙනවා හාමුදුරුවන්ට හොඳට දෙනවා සේවකයාට සලකන්නේ කියන තැන මසුරුකමම කියන්නත් බෑ. මොකද මසුරු නම් හාමුදුරුවන්ට දෙන්නෙත් නැහැ. එතකොට මෙතන මේ මසුරුකමේ යම් කිසි ප්‍රභේදයක්. එහෙම නැත්නම් එතන වෙනත් මානසික තත්වයක් තියෙන්න පුළුවන්. ඒ ඒ තනත් ඒ තනත්තා හිතලා තියෙන්න පුළුවන් මේගොල්ලන්ට ඕනවට වඩා සලකන්න හොඳ නැහැ. එහෙම සලකුවොත් එහෙම අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒගොල්ලෝ තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අර මම කිව්වා වගේම හිතන්න පුළුවන්. හැබැයිවටම මෙහෙම වෙන්න පුළුවන්. එතකොට ඊළඟ දවසෙත් මේගොල්ලෝ එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට බීතියක් නිසා එහෙම කරනවා වෙන්නට පුළුවන්. ඉතින් දැන් මේ විදිහට අපිට මේ තැන්වල ඇති වෙන මනෝභාවයන් අනුන් සම්බන්ධව කොහොමවත් විනිශ්චය කරන්න බෑ. ඒ නිසා මේ දහම් කතාවේදී අපි මේ සියල්ල කතා කරන්නේ කවුරු සම්බන්ධවද? තමන්ගේ මනස. තමන්ගේ මනස විනිශ්චය කරන්න, විමර්ශනය කරන්න, විශ්ලේෂණය කරන්න විනා මේ කතා කරන කිසිදු ධර්මයක් අනුන් දිහා බලලා අපිට තීරණය කරන්න පහසු මොකද එක් එක්කෙනා විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන් සත්භාවයෙන් අසත්භාවයෙන් වංචක ධර්ම වලට හසු වෙලා ඒ නිසා ලේසි නෑ අනුන් විනිශ්චය කරන එක. Tamange මනස විනිශ්චය කරගන්නට මේවා පාවිච්චි කරනවා හැරෙන්න.